ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 ဒုတိယံသင်္ဘုဒ္ဓံသရဏံဂစ္ဆာမိဒုတိယံသင်္ဓမ္မံသရဏံဂစ္ဆာမိဒုတိယံသင်္သံဃံသရဏံဂစ္ဆာမိတတိယံသင်္ဘုဒ္ဓံသရဏံဂစ္ဆာမိ සත්‍යං ච ධම්මං සරණං ගච්ඡාමි සත්‍යං ච සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං කාලාති පාඨා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි චිතුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පත්තලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සම්පින් ආජීව අෂ්ටමක සීලං ධම්මං සාදු සංසුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං समन्थ चक्रवालेषु अत्र गच्छन्तु देवता सन्धम्मं मुनिराजस् सुनन्तु सङ्गमुखदम्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 භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්ම මහා සංඝ රත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනාවට පසු දිනදී දසදහස් සත්සක්කලින් පැමිණි දෙවිවරුන් අතරට දේශනා කොට වදාළ කෝටි ලක්ෂයක් දෙවිවරුන් රහත් ඵලයේ පිහිටුවන ලද අසංඛේයයක් පිරිස සෝවාන් ආදී යක මාර්ග ඵලයන් පිහිටුවන ලද පරාභව සූත්‍රාන්ත දේශනාවේ ගාථාවක් ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ මහා මංගල සූත්‍ර දේශනාවේදී දෙවියන් අතරත මිනිසයන් අතරත මහා මංගල ප්‍රශ්නය විසඳුණා ඒ අතර සමහර දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණ සරුවඥන් වහන්සේ අභිවෘද්ධි කර දේ සියල්ල දේශනා කළා. කිරීමේ දොරටුත් අහන්නට ඕන නේද? කියලා ඒ අනුව සාකච්ඡා කොට නැවත පසුදින ජේතවනාරාමේ හාස්පස බබළුවාගෙන දෙවියන් බ්‍රහ්මයන් දසදහසක් වලින් පැමිණ වික්ත ප්‍රතිබල දේව පුත්‍රයෙක් ලවා සරුවත්යන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න ගාථාවක් කියවන්ට යෙදුණා. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං කුද්ධමාගම්ම කිං පරාභවතෝ මුඛං මේ තමයි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහෙන සුළු කුජලයා අපි දැනගන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව විනතා දැනගැනීමටයි මේ පැමිණියේ. ඒසා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා කියන එකයි ප්‍රශ්න ගාථාව සමග ආරාධනය. මේ දේශනාවත් මහා මංගල සූත්‍රයේ මෙන්ම සීල සරුවඥන් වහන්සේ විසින් දේශනා කළ ලද දේශනාවක්. මේවාට කියන අවිදහිත දේශනා කියලා. අවිදහිත කියන්නේ සීල බුදුරයන් වහන්සේලා එක ලෙස අත්නහර දේශනා කරන දේශනාවක්. ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ මේ මහා මංගල සූත්‍රාන්ත දේශනය මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේ ආදී වූ සීල කරුවක් යන් වහන්සේ විසින් දේශන ලද සූත්‍ර දේශනාවන් අතරටයි මේ පරාභව සූත්‍රයක් අයිති වෙන්නේ. මේ පරාභව සූත්‍රාන්ත දේශනාව අහනකොට අහනකොට අර සැකයක් සාංකාවක් විමතියක් තිබුණු දෙවියන් අතරට මහත් කලකිරීමකටදපත් වීම සිද්ධ වුණා. ඒ කලකිරීම නිමිත්තෙන් ධර්මයට නැතුවේ ඒ ධර්මයේ තුලින් සමාධිය උපදවාගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් අපි සලකා බලමු ඒ පරාභව ධර්ම ටික. පරාභව කියන්නේ පිරිහීම. පරාභවතෝ මුඛං කියන්නේ පිරිහෙන්නාගේ දොරටු. පිරිහීමට හේතු වෙන දොරටු. එවැනි දොරටු ගාථා වශයෙන් 12ක් දේශනා කළා. ඒ දේශනා කලේ ආහනාන ප්‍රශ්නයට අනුවයි. එක ගාථාවකින් පිරිහීමේ දොරටු දේශනා කොට වදාළ අවස්ථාවේ තවත් ගාථාවකින් අහනවා අප තවත් එකක් ඕනේ තවත් එකක් ඕනේ කියලා. මේ වාගේ ඒ දෙවියන්ගේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ දේශනේ සරුවක්ඥන් වහන්සේ පැවැත්වුවේ. මාත්‍රුකාසල ගාථාව තේරුම මෙහෙමයි. සුවිජාන භවං හෝති. දියුණු වෙන කුජලයා ගැන දැන ගැනීම සුවසේ පුළුවනි. සුවේජානෝ කරා භවෝ පිරිහෙන පුජ්‍යලයා ගැන සුවසේ දත හැකියි. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී කරා භවෝ ධර්මයට කැමැති තැනැත්තා දිනුවටපත් වෙනවා. ධර්මයට දේශ කරන්නා කලකල්ලි පිළිහෙනවා. මේකයි පළවෙනි ගාථාවේ ප්‍රතිතේරුම. ලෝකයේ දුණු වෙන පුද්ගලයා සුවසේ දැක ගන්න පුළුවන්. හිරේන පුද්ගලයා සුවසේ දැක ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිස්යන් අතර කතාවක් තියෙනවා ලැඩෙන ගහ දෙපැත්තෙන් දැනගන්න පුළුවන් දෙපැත්තෙන් දැනගන්න පුළුවන් කියලා. පෙති දෙකක් වෙනකොට දැනගන්න පුළුවන්. මේ ගහ වැඩිනවා කියලා. ඒ වගේ කුජලයන් ඇසුරු කරනකොට ඒ කුජලයාගේ ගති පැවතුම් තුළින් මේ තනත්තා දුණු වෙනවා මේ තැනත්තා පිරිනනවා කියන එක නැනවතුන්ද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණයෙහි ෘචි කරනවා නම් එවාගෙම ප්‍රතිපත්ති පිරීමෙහි ෘචි කරනවා නම් ඒ තැනත්තා ධම්මකාමෝ ධර්මයට කැමති කෙනෙක්. ධම්මකාමෝ හෝති සිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ කුලාර පාමුජ්ජෝ මේ කියන්නේ ඊට අදාළ සූත්‍ර පාඨයක් නාතර නාථකර ධර්ම සූත්‍රේනවා. ධම්මකාමෝ හෝති සිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ කුලාර පාමුජ්ජෝ. ඒ කියන්නේ ධර්මකාමී කුජලයා ධර්මයේ පිළිබඳව තාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රියමනාපයෙන් යෙදෙනවා. සිය සමුදාහාරෝ කිව්වේ ඒකයි. ධර්මයේ ගැන කතා කරන්න, ධර්මයේ ගැන ශ්‍රවණය කරන්න නිතරම ප්‍රේමනාප භාවයෙන් යුක්ත වෙනවා. කොයි වෙලාවකවත් ධර්මයේ වෙනුවෙන් අලසවන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනවා, ධාරණය කරනවා, සජ්ජායනා කරනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා, දේශනා කරනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. එපමණක් නෙමෙයි. ඒ ධර්මයට අනුව සීල රකින්නවා, පිළිවෙත් කරනවා, දස කුසල ධර්මයට අනුව පවතිනවා. මෙන්න මේ පුද්ගලයා ධර්මකාමී කෙනෙක් කියලා නැනවත්තා හොඳින් තේරුම් කරගන්නවා. ඒ තැනත්තා කවදාකවත් මෙලව පිරෙන්නේ නැති, පරලෝ පිරෙන්නේ නැති, දෙලොවම ජයගෙන නිවන දක්වා ගමන් කරන අපරාජිත ජයග්‍රාහී කුජලයක් බව ඥානවන්තයන් තේරුම් කරගන්නවා. ඒ වගේම ධම්මදෙස්සී ධර්මයට දේශ කරනවා කියන්නේ කවදාකවත් බනහඬ කැමති නැහැ. බණපදයක් සාකච්ඡා කරන්න කතා කරන්න කැමති නැහැ. ඒ වගේ බණ පොත් කියවන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ. ධම්පද පාඩම් කරන්නේ නැහැ. ධම්පද සජ්ජායනා කරන්නේ නැහැ. ඒවා ගැන හිතන්නේ මතන්නේ නැහැ. ඒවාගේම ධර්මයේ හැසිරෙන්නේ කවදාකවත් ඉසරණේ ගැන, පංච සීලය ගැන, උසස් සීල, අෂ්ටාංග සීල, දස සීල ගැන හිතක්වත් පහළවන්නේ නැහැ. ඔහුගේ අදහස නිරතුරුවම පස්පව් දසා කුසල් යන්නේ ක්‍රියාකලාපයන් යෙදීමයි. ඒ තැනැත්තාගේ ඇවතුම් පැවතුම් තුලින් ඥානවන්තයා තේරුම් ගන්නවා මේ පුද්ගලයා මෙලවක් පිළිහෙනවා. පරලෝ අපාගාමීව පිළිහෙනවා. දෙලොවම පිළිහෙලා සංසාර කණුවක් බාටපත් වෙනවා. සසරින් ගොඩ නොයන සතර කණුවක් වගේ බාටපත් වෙනවා. කියන බව ඥානවන්තය නුවණින් තේරුම් කර ගන්නවා. ඒකයි සරුවක් යන වාසනේම පහදා වදාළේ. ඊළඟට දීපුත්‍රය ඇහම ඉතිහේතං විජානාන පඨමෝසු පරාභවෝ. ස්වාමීනි මේක පළවෙනි සිරිහිමේ දොරටුව දැන් අපි තේරුම් ගත්තා. ဒုတိယං භගවා බ්‍රෝහි තින්කරා භවතු මුඛං. ස්වාමීනි දෙවෙනි පිරිහීමේ දොරටුවත් අපට දේශනා කරනු මැනව. ඒක දේශනා කළා ඊළඟ ගාථාව. අසංකස්ස පියා හොන්ති සංසේ නකුරුතේ සියං අතතං ධම්මං රෝචේති සංකර භවතු මුඛං ඒ කියන්නේ අසත්පුරුෂයන් ඕත ප්‍රියමනාපයි සත්පුරුෂයන් අප්‍රියයි අමනාපයි අසත්පුරුෂ ධර්මයේ කුටි කරනවා මෙන්න මේක පිරිහීමේ දොරටුවක් ඒ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි අසත්පුරුෂ නමින් මෙතන හඳුන්වන්නේ මේක මිසකුරු ගන්නා ලද ශාස්ත්‍රවරු එවැගේම තවත් සත්සවදාස කුසල් කරන මෙලෝ පාරලෝ අදහන්නේ නැති කුසල් ලක්ෂණ නොකරන එවැගේම කුනුරුවන් අදහන්නේ නැති පස්පවදාස කුසල්ලාදී අකුසල පැත්තෙන් හැතිරෙන අපාය දොරටු අරගෙන ඉන්න එවැගේම සුගති මඟ වහගෙන ඉන්න නිවන් මඟ අහුරාගෙන ඉන්න එවැගේම මිත්‍යා සංකල්පනා බහුලව ඉන්න කලගුණ නොදන්න, මව්පියන් නොඳුනන, වැඩිහිටියන් අඳුනන්නේ නැති, ගරුකුත් ගරු කටයුත්තන් ගරු නොකරන, සිල්ලුකුන්ද සිල්ලුකුන් ආශ්‍රය නොකරන, එයාගේ ගති ප්‍රවෘත්තින් ඇති කුජලයන් තමයි අසත්පුරුෂ කියලා හඳුන්වන්නේ. එලෙන අසත්පුරුෂයන් යම් කෙනෙකුට ප්‍රියයි මනාපයි නම් ඒ ඔහුගේ පිරිහීමට හේතුවක් පිරිහීමේ දොරටුවක්. මහදන සිටු පුත්‍රයාට වාගේ. මහදන සිටු පුත්‍රයා තමන්ගේ දෙමාපියන් සතු 87 කෝටියක ධන හිමිකාරයෙක්. තමන්ගේ බිරිඳගේ පැත්තෙන් 87 කෝටියක ධන හිමි වුණා. ඒසා විශාල ධන සම්භාර ඇතු හිතේ මේ මහදන සිටු පුත්‍රයා අසත්පුරුෂයන් ආශ්‍රය කළා. අසත්පුරුෂ ආශ්‍රය නිසා වූ මත්සැනට ගිජු වුණා. සූදුවට ගිජු වුණා. විකාල ඇදිලිවීමට පුරුදු වුණා. නැතුන් ගැවුම් කෙලිසෙල්ලම් ආදියටම පුරුදු වුණා. අවසු වුණා. කවිත මිතුරන් ඇසුරු කරමින් කල් ගෙව්වා. අන්තිමේ සිදුවුනේ වතුරකට ලුණු දැම්මා වගේ ඒකා විශාල ධනස්කන්ධයෙන් පිරිහුණා. යටත් කිරිතෙන් හිඳුන් හිතුම් පවා නැති වුණා. ඇඳවත පවා නැති වුණා. ඒ සියල්ල අහිමි වෙලා අතරනම අනාතව අවහරණක් නැතුව අගුවක් මුල මැදේකින් අපාගාමී වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සිටු පුත්‍රයා ප්‍රථම වයසේදී ධනය සුරක්ෂිත කරගත්තා නම් පවතින තුරන්ගෙන් ගෙන්වි මේ රටේ බර්ණස් නුවර අග්‍ර සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වාසයේදීවත් මොහු නුවණින් සැලකා ධනය ආරක්ෂා කළා නම් මධ්‍යම සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් අනාගාමී වෙනවා. අවසාන කාලයේදී පස්තින වාසයේදී මොහු ධනය ආරක්ෂා කරගත්තා නම් ඔහු මේ රටේ තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. දැන් දෙලොවම පිළිහිලා අපාගාමෝනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා කියන එක පහදා දුන්නා. මේ වාගේ කෙනෙක් දෙන්නේ නෙමෙයි. අජාසත් පරිතුමා පිළිහුනේ අසත්පුරුෂ දෙව්දත්තරුන් අනුගමනය කිරීමෙන්. පූර්ණ කාශ්‍යප, මක්ඛලේ ගෝසාල, අජිත කේසකම්මල, කකුද කච්චායන, සංජය දෙන්නත් පුත්‍ර, නිගාස්නාත පුත්‍ර ආදී වූ අබෞද්ධ මිසදුතු ශාස්ත්‍රවරුන් ඇදහු අය ඔක්කොමගේ නරකාදීට. මේ වාගේ බැලුවාම අසත්පුරුෂ ආශ්‍රය කිරීමේ දුරුතුව. එවැනි පුද්ගලයන් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ තනස්සා පිළිහෙනවා. ඒ වගේම බුදු, පසේ බුදු, මහරහත්, කල්යාණ මිත්‍ර සත්පුරුෂෝත්තමයන්. ඒ වගේම සිල්වත්, ගුණවත්, නනවත්, උතුමන්. එවැනි සත්පුරුෂයන් ප්‍රිය නොකරනවා නම් ඔහු පිළිහිමේ දොරකුවට පත් වෙලා සිටී. එවාගෙම අසත් ධර්මයේ කියන්නේ මෙලවට අවද පිණිස, පරලොවට අවද පිණිස, සුගතියට නිවනට බාධක වන දහම් පදහෙවත් එවැනි අනුශාසනාවන් ඍජු කරනවා නම් ඔහු පිළිහිමට පත් වෙනවා. මේ විදිහට ඒ ගාථාවෙන් අසත්පුරුෂයන් ඇතුළු කරන, සත්පුරුෂයන් පිටු දකින, අසත්පුරුෂ ධර්මයන් අනුගමනය කිරීම දලණයෙන් පිරීමට නිවනින් පිරීමට හේතු වෙන පරාභව හේතුවක් කියන එක මේ දේශනෙන් පහදා වදාලා. ඊළඟට දීපුත්‍රය අවස්වාමීනි. දැන් අපට දෙවෙනි පරාභව හේතුවක් අවබෝධ වුණා. ස්වාමීනි තුන්වෙනි පිරීමේ දරුවක් අවසන් ලැබේවා. එළලාවේ සරුවක් යන වහන්සේ තුන්වෙනි ගාථාවෙන් පිළිතුරු දුන්නා. නිද්දා සීලේ සබා සීලේ අනුත්ථාකාච යෝනරු අලසෝ කෝධපඤ්ඤානෝ සම්පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් නිතර නිදන තුරුණා කලක වේලා කවදෙන්නේ උදේ ඉර පාන කන්න ගෙතින්නේ වේලාසනින් රාත්‍රී නිදා ගන්නවා නිින්දටම කාලය ගෙවනවා ඒක නිද්දා සීලී බව පිරිහීමේ දොරටුවක් සබා සීලී යම් කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු ගැන බලන්නේ පිරිත් නැද්දටකින් අල්ලාප සල්ලාප කතා කරමින් නිකරුණේ කාලය ගත කරනවා. ඒ සබාශීලිකම පිරිහීමේ දොරටුවක්. එවැගේම අනුත්ථාතාච කිසිම වීර්ය තේජසක් නැහැ. තමන්ට අවශ්‍ය කටයුතු ගැන උත්සාහයක් නැහැ. හැම වෙලාවෙම මන්දෝත්සාහීව කටයුතු කිරීම පිළිහිමේ දොරටුවක්. අලසෝ සීතල උණුසුම බඩගින්න, පිපාස, එවැගේම අලුයන, සංධ්‍යාව ආදී මොන මොන ආදී හේතු හිත හිත දෙයකින් බලන්නාක් මෙන් කම්මැලිකමින් දිවස් බලමින් අලසම කාලය ගෙවනවා නම් ධනයෙන්, යසකින්, ඓශ්වර්යයෙන්, සැපයෙන්, සම්පතින්, ඥාතියෙන්ගෙන්, අමුදරුවන්ගෙන් ජීවිතෙන් පවා පරිහානියට පත් වෙනවා. අලසකම පිරිහීමේ දොරටුවක්. කෝධ සංඥානෝ කෝධ පඤ්ඤානෝගේ නිතර සිටින සුළුයි. කොයි වෙලාවෙකවත් හිතේ මුරුදු බවක් නැහැ. මෛත්‍රියක් නැහැ හැම වෙලාවෙම හැම දිනා වෙතම සිටින සුළු පැවැත්මෙන් ක්‍රෝධ බහුලෝ වාසය කිරීම කිරීමේ දොරටුවක්. එතකොට මේ ගාථාවෙන් පැහැදිලි වුණා නිතර සුළු බව පිළිහිමේ දොරටුවක්. ඒ වගේම සබහාශීලී කියන්නේ නිතර පිරිස් මැද්දේ අල්ලාප සල්ලාප කතා කරමින් කල් ගැනීම පිළිහිමේ දොරටුවක්. වීරියක් නැතුව, වීරිය තේජසක් නැතුව කටයුතු මේ වලින් පිළිහිම. එවාගෙම අලස බව පිළිහිල. එතේම ක්‍රෝධ කරන බව හැම පැත්තෙන් පිළිහිමට හේතුවක් බව ඒ තුන්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපෝත්‍රය ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපට තුන්වෙනි පිළිහිමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීන් හතරවෙනි පිළිහිමේ දොරටුවත් අවසර ලැබේවා. ඒ සඳහා සරුවඥන් වහන්සේ දේශනා කළා යෝ මාකරං වා පිසරං වා ජින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නභරති සම්පරා භවතු මුඛං යම් කිසි දරුවෙක් තමන් වක් පොහොසත්කම් ඇතුව සැපින් ජීවත් වෙමින් තමන්ගේ වයෝ වෘද්ධ මව්පිය දෙදෙනාට නොසලකා හරිනවා නම් පිටුපානවා නම් ඒ තැනැත්තාට අනිවාර්යෙන් කිරිහීම සිද්ධ වෙනවා මව්පියන්ගේ හදපත්ලේ තියෙනවා දරුවන් ගැන පුදුම විහිති කරුණාවක් මෛත්‍රියක්. ඒකා ඒ දරුවන් යහපත් වාසනාවන්ත දරුවන් බාටපත් උනේ මව්පියන්ගේ ඒ කරුණා මෛත්‍රිය ආශිර්වාදයක් අනුග්‍රහයක් නිසාමයි. ඒ බව නොසලකන දරුවන් හරියට බුදුරජාණන් වහන්සේට පිටුවැපෑම හා සමාන සිද්ධියක් මව්පියන් නොසලකා හැරීම. අපේ පැරණෝ කියන්නේ gedara budun මව්පිය දෙන්න කියලා. ඒ මොකද දෙමව්පියන්ගේ පිහිටයි දරුවන්ගේ මුළු ජීවිතයට සැලසෙන්නේ. ඒ බව නොදන්නා වගේ දෙමව්පියන් දෙකෑමෙන් දීමෙන් අඳුමින් පැනදෙමින් වතෙන් බුලෙන් දෙහෙන් හේතෙන් නොසලකා හරිනවා නම් දෙමව්පියන්ගේ වැඩ රාජකාරිය නොකර හරිනවා නම් දෙමව්පියන්ගේ ආගමික චාරිත්‍ර කුල චාරිත්‍ර පැහැර හරිනවා නම් දෙමෝපියන් සතු දේවල් නැතිනාශ කරනවා නම් විනාශ කරනවා නම් දෙමෝපියන් ගැන කිසිම තැකීමක් නැතිනම් ඒ දරුවේ කාන්තෙන් කිරිසීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහනුවේතිය ධනවත් බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයාට හිටියා පුතුණු හතර දෙනෙක්. ඒ අත විවාහපත් කරලා ඒ ඉන්න අතරේ දෙමළ දරුවෝ කියා හිටිය අනේ තාත්තේ අපට ඔය තියෙන දේවල් බෙදා දෙන්න. දැන් තාත්තට පරිහරණය කරන්න අපහසුයි නැති බලා ගන්නන් තාත්තා. ඉතින් ඇත්තට මේ දරුවා හතර දෙනාට තමා සතු 4 ලක්ෂයක් ධනෙ හතරට බෙදලා දුන්නා. ඉතින් ලොකු පුතා ගෙදර ගියාම පුතා මොකුත් නැහැ. පුතාගේ බින දෙකේ නම් හා ලොකු පුතාට වැඩිින් දුන්නද? අනේ පියාණන්ට ලැජ්ජායි කියලා ඊළඟ කෙනා ළඟට ගියා. කොහොම හතර දෙනා ළඟට ගියාම ඒ ඒ අයගේ භාර්යාවරු මේ අහිංසක බ්‍රාහ්මණතුමාගේ සිතට වේදන ඇති කෙරෙව්වා. අන්තිමේදී බ්‍රාහ්මණයා මගට දැස්සා. සිඟමණෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය අතරත හිතක් පහළ වුණා සෑම දිනකට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා යන්න ඕනේ බුදුරජාන් වහන්සේගෙන් පිහිටක් ගන්න කියලා ගියා. ගේන මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. එළෙනාම සරුවක් යන වහන්සේ මහත් කරුණාවෙන් ගාථා හතරක් උගන්වුවා. මෙන්න මේක ගිහිල්ලා සභාවක කියන්න දරුවන් ඉන්න සභාවකදී ඒ කාලේ දෙමව්පියන් නොසලකනවා නම් දරුවෝ කඩෙන්ෙන් දඩුවන් ඉඳින්න වෙනවා ඒ කියන්නේ දඩ ගහනවා ඒ විදිහේ මේ අනතුරු ඇති දෙයක් තමයි දෙමාන්ත නොසලකයි හැදීම ඉතින් ඒ බව බුදුරජාන් වහන්සේ දන්නා නිසා අර දරුවන් ඉන්න සමාගමකදී සංගමයකදී සභාවකදී මේක කියන්න කිව්වා ඒ වෙලාවේ මේ දරුවන් බයටපත් වුණා. බයටපත් වෙලා ඊගාකා ඇරිලා ගිහිල්ලා බදාගෙන තාත්තා බදාගෙන ගෙදරේ කරන දේෙන් උපස්ථාන කරන්න පටන් ගත්තා. මේ වාගේ ප්‍රවෘත්ති බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදු වුණා. ඉතින් ඒ දෙම ඒ දරුවන් නොසලකා හැරියානම් ඒ දරුවන්ට රජුන්ගෙන් දඬුවම් ලැබෙනවා. එපමණක් නෙමෙයි සසරදී ලැබෙන දෙමෝපියන් ලැබෙනවා නම් මහා නපුරු දුර්දාන්ත එවාගෙම සාහසක දෙමව්පියන් තමයි එයාට ලැබෙන්නේ. දෙමව්පියන් නොසලකා හරියානම් පරලෝකෙ ලැබෙන දෙමව්පියෝ බොහෝම අකෘතඥර මහා ප්‍රතාප රජු වගේ තමයි. මහා ප්‍රතාප රජු බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස මාස 7යි ඒ දරුවා පිටිපිට ගෑවන් යන්තමට ඒ බෝසතාණන් වහන්සේ ඒ දඬුවම් දීන්නේ මොකක් හරි පාපයක් වුණා තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ විදිහට ඉස්සරහට විඳින්නේ අන්නේ මාගේ දුර්දාන්ත කුජලයන්ගේ ආශ්‍රයයට වැටෙන සිද්ධ වෙනවා දෙමෝපියන් නොසලකා හැරීමේ. අනික් කාරණය මෙලොව වශයෙන් ඔහු සමාම සමාට සාප කරගන්නේ හේතුවක්. සමාන්තම ඒ අනතුරු විඳින්න සිදු වෙනවා මේ ජීවිතේ. සසරදී තින් අපාගාමීලා බොහෝ විඳින්න සිදු වෙනවා. නිසා gedara බුදුන්ද නොසලකුවා වගේ තමයි දෙමෝපියන් නොසලකා හැරීම. ඒ පිළිහිමේ දුරුකුවක්. ඊළඟට මේ දීපුත්‍රය සඳහන් කළා ස්වාමීන් දැන් අපට හතරේනේ පිරිහීමේ දොරටු ආબોධ වුණා. ස්වාමීන් පස්වෙනි පිරිහීමේ දොරටුවත් අවසන් ලැබේවා. ඊළඟට දේශනා කළා යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති සම්පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් කෙලස් වහා තබූ අර්ථයෙන් බ්‍රාහ්මණ නම් වූ රහතන් වහන්සේලාට ඒ වගේම කෙලෙස් සමනය කරමින් සිටින පැවිදි උතුමන් වහන්සේලාට ඒ වගේම දුගීමන්ගේ අසරණ අනාථාදීන්ට බොරු කියා රවටවනවා නම් ඒක පිරිහීමේ දොරටුවක්. ඒ ඇත්ත දෙලෙම පිරිහීමටපත් වෙනවා කියන එක පහදා දුන්නා. එතන බ්‍රාහ්මණ රමෙන් මෙතන හඳුන්වන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගැන නෙමෙයි. බ්‍රාහ්මණ කියනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. කෙලෙස් බහා තැබූ වර්ථයෙන් බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කියලා සඳහන් වෙන්නේ කෙලෙස් බහා පැදුවා. සියලු කෙලෙස් නැසුවා. එවැනි නික්ලේශ උතුමන්ලා මෙතන බ්‍රාහ්මන කියන්නේ. එවාගෙම සමනං කියන වචනේ කොටස් දෙකම ගැලෙනවා. සමනං කියන්නේ නික්ලේශේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සහ ඒ ශ්‍රමණ භාවයේ සඳහා නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහා පිළිවෙත් කරන උතුමන් සමන කියන වචنين ප්‍රකාශ වෙනවා. ඒ වගේම වනිබ්බක කියන්නේ සිඟාගෙන ජීවත් වෙන අසරණයන්, දුකියන්, වාගේම අසරණයන්. එවැනි කෙනෙකු සම්මුඛෝ වෙනාමේ එයාට සමාජයේ ඇතිනම් යමක් දෙන්න තියෙද්දි දෙන්න නැtei කියලා කියනවා නම් හරි. අහවලේ දෙන්නම් කියලා නොදී ඉන්නවා නම් හරි. ඒ වාගේ අවස්ථාවක් සිදු වෙනවා නම් බොරුවෙන් රවටනවා නම් ඒක සමන්ගේ දෙලොවම පිරිහීමට හේතු වෙන පරාභව ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාකවත් සිල්ලුතුන් ගුණවතුන් පැවතීමෙන් වැළකී යුතුයි කියලා. ඒ මොකක්ද? ඒක තමන් හවත්හා ගැනීමක්. සිල්ලුතුන් රැවටිය යුතු අය නෙමෙයි. සිල්ලුතුන් කියන්නේ අවංක පිරිසක්. ඒ අවංක පිරිස බොරුවෙන් රවට්ටන්න ගියොත් සසර ගමනේදී හැමදාම තමන් බොරුකාරයෙක් වෙනවා. කිසි කෙනෙක් උන් නොපිළගන්නේ බවට පත් වෙනවා. එපමණක් නෙමෙයි සසරදී සිල්වත් ගුණවත් අසුරක් කල්පගණනාවකින්වත් නොලැබෙන්නේ ඒක හේතුවක් වෙනවා. මේක නිසා සිල්ලුතුන් ගුණවතුන් බුදුපසේ බුදුමහරහත් උතුණන් රැවටීමෙන් වැළකී යුතු වෙනවා. ඒ වගේම අසරණ අනාථයන් පවා නරවතා ඒ ඇයට දෙන්න පුළුවන් තියනවා නම් ඒ සලකලා ඔවුන්ගේ හිතට සැනසෙල්ලක් දීම උතුම් ඥානවන්තකම. ඊළඟට මේ දියපුත්‍රය ස්වාමීනි දැන් අපට පස්වෙනි පරාභව හේතුවක් තේරුණා. ස්වාමීනි හයවෙනි කිරීමේ දරුතු අපට අවසර ලැබේවා. පහෝත විස්සෝ පුරිතු සහිරඤ්ඤෝ සබෝජලෝ ඒකෝ භුඤ්ජති සාධෝනි තං පරාභවතු මුඛං ඒ කියන්නේ බොහෝ සම්පත් තියෙනවා යම් කෙනෙකුට. පහෝත හිත්තෝ කියන්නේ බොහෝම ධන සම්පත් තියෙනවා. ඒ වගේම බොහෝ භෝග සම්පත් තියෙනවා. මේ විදිහට ධන ධාන්‍ය, සංවිදී මුතුමැණික් ආදී සාර ධනය මේවා තියෙනවා. ඒ වගේම කෑම බීම ඇඳුම් පැළඳුම් වල සම්පත්තියක් තියෙනවා. නමුත් සමාජයේ ජීවිතය සඳහා රස නියුල් භෝජන සම්පාදනය කරගෙන ජීතර ගිනිදෙතවත් නොදී හැංගිලා අනුභව කරනවා. දුව දරුවන්ට නෑ, ගිනිදෙත නෑ, එවාගෙම සේවක සේවිකාවන් ඉතිමිතුරන් දෙන්නෙත් නෑ, පෙන්වන්නෙත් නෑ, කියන්නෙත් නෑ. ඒ වාගේ රස නියුල් භෝජන Taman තනියෙන් පරිභෝග කරනවා නම් ධනවත් පුද්ගලයෙක් ඒක ඔහුගේ පරිහානියට හේතුවක් වෙනවා. එතකොට මෙහිදී සඳහන් වෙන්නේ සැබවින්ම ධන ධාන්‍ය අසීතුරු සැප සම්ප්‍රාප්තිය නැතිනේ කර්ම සාධාරණ හැම දිනාට සැලකිය යුතු බවයි. එසේ නොසලකනවා නම් ඔහුගේ පිළිහෙලට හේතු වෙනවා. ඔහු කිසි කෙනෙක් ප්‍රිය නොකරන කෙනෙක් බාටපත් වෙනවා. ඔහු මතුළු මලෙන් ගැහුණු වර ගැවතුණු වර මත්තරේ කෝසේ සිටුවරයා වගේ ඉල්ලීස සිටුවරයා වගේ අනුන්ට අප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. සමහර විට අපාගාමී වෙනවා. පෙර જાතියක මහා දන සිටුවරේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ තමන්ගේ දේවිදිගෙන් යනකොට තමන් ගෙදරින් බැහැර යන මොහොතේ මුණ ගැහෙලා කිව්වා ගෙදර සිටු දේවියට මේ හාමුදුරන් වහන්සේට මොනවාරි දෙන්න කියලා. ඒ සිටු දෙවියන් කවදාත් පරිත්‍යාග සීලයි. නමුත් මේ සිටුවරයාගෙන් කවදාහක්වත් අවසර ලැබෙන්නේ නැහැ සිංහන්නේකටවත් යමක් දෙන්න. එදා මේ වචන ලැබිච්ච නිසා සිටු දෙවියන් මොකද කළේ? පසේ බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන හොඳින් ආසන පනවල වඩා හිඳවලා දාන හොඳින් සකස් කළා. බොහෝම ප්‍රණීතව සකස් කළා. ප්‍රණීතව සකස් කරන්නේ ටික වේලාවක් ගත වෙනවනේ. එසේ සකස් කරලා පාත්‍රයේ පිරෙන දානේ පූජා කළ වැඳලා පතේ බුදුරජාණන් වහන්සේ පිටත් වුණා. ටික දරුවක් යනකොට මේ සිටුවරයා ගෙදර ආපහු එද්දී මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේ පාත්‍රයට එදිලා දැලුවා. දැලුවා බොහෝම ප්‍රණීත දානයක්. හිත නරක් වුණා අනේ මොකදද මේ නිකං කාලා ජීවත් වෙන ඇත්තන්න මෙච්චර ප්‍රණීතව දෙන්නේ. අපේ ගෙදර වැඩ කරන්නකොට මේක දුන්නා නම් අපට වැඩියෙන් වැඩ කරලා දෙනවානේ කියන හිත අප්‍රසාදයටපත් කරගත්තා. මේ අවස්ථාවේදී ඔහු යමක් දෙන්න කියපු වචන නිසා ආත්මභාව හතක් දිවි ලෝක උපන්න අල්පේසාක්කය. නැවත ආත්මභාව හතක් මනෝ උපන්න මහ සිත සම්පත් ඇතිව. කවදාකවත් කුසපිරෙන්න කෑමක් ගන්නෑ. ප්‍රණීත කෑමක් ගන්නෑ. ඒ වගේම ඇඳ ඇඟට වටින ඇඳුමක් හඳින්නේ නැහැ. ඒ වගේම සැපදායක ආසනයක වාඩි වෙන්නේ නැහැ. සැපදායක යාන වාහනයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම හැමදාම මසුරු මලෙන් ජවසීගෙන හිටියා කවදාකවත් කිසි කෙනෙකුට සත පහක දෙයක් දෙන්නේ නැහැ. අන්තිමේදී ඔහුට දරුවක් නැතුව මැරලා ගිහින් රෝරුවකින් නර්කේ උපන්නා. කවුරුවදරදී. ඉතින් මේ ධන සම්භාර සියල්ලම කුසල් මහ රජුගේ රජා වාසයට ගන්න සිද්ධ වුණා. මේ ප්‍රවෘතේ රජුගේ බුදුරජාන් වහන්සේට කිව්වාම බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න එතනත්ාගේ හිතේ තිබිච්චි අර අප්‍රසාදය නිසා සිදුවුණු විපාකයක් කියලා. එතකොට එතන සඳහන් වුණේ අර සිල් උතුම්ද ගුණ උතුම්ද නොසැලකීමේ පාපයයි. නොසැලකීමේ පාපය නිසා අන්තිමේදී මේසා විශාල සම්පත් ඇතුව හිටියත් දුගී දුක්පතේ කැටේ ජීවත් වෙන අපාගාමී වුණා. මේ වාගේ සිල්වත් ගුණවත් උතුමන්ද නොසැලකීමත් විපාක හේතුවක් වෙනවා. ඒ වගේම අර තමා සතු ධන ධාන්‍ය වස්තු සම්භාර සියල්ලේ එකලාව අනුභව කිරීමත් තමා සහිත කරගෙන ඉත පවතිනවා. හැබැයි කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණා නම් ඔහු යහමඟට හැරෙන්න පුළුවන්. බුද්ධ කාලයේ මච්චරේ කෝසේ සිටුවරයා වගේ. මච්චරේ කෝසේ සිටුවරයාත් මේ වගේම මසුරු මල ඇති කෙනෙක්. කවදාකවත් රසට කෑමක් ගන්න හොඳට අඳින්නේ නැහැ. හොඳ යාන වාහන පාවිච්චි කරන්නේ හොඳ කුඩයක් හොඳ කාවාහනක් පාවිච්චි කරන්නේ ගෙදර කිසිම රසමීරු ආහාරයක්වත් සම්පාදනය කරන්නේ එක දවසක් රාජ සේවයට යනකොට එක්තරා මිනිස්සු සුරාපානය කරන පැවුම් කනවා දැක්කා. මේ මිනිස්යාට තද ආසාවක් ආවා පැවුම් කන්න. ඒ මිනිස්යා ගෙදර ගිහිල්ලා ඇඳේ වැතිරගත්ත කාකාර නොකිය. සිතු දෙන්නේ මොකද මොකද අතනේකද? අහන්නේ කතා නැහැ. ආය නැවත නැවත අහනකොට කිව්වා ඉතින් මගේ තියෙන දේවල් ඔබ දන්නේ නැහනේ කියලා. ඉතින් කිව්වා මොනවද? මට සවුම් කණ්ඩායසයි. ඉතින් අපි මම නම් මේ මුළු ගමකම හදන්න දෙකවෝ. ඔබට ගමක හදන්න. එහෙනම් ගෙදර නැත්නම් ඒත් එපා. එහෙනම් අපි දෙන්නට ඔබට මොකටද මට නෙවෝනා. ඉතින් ඒක අවශ්‍ය දේවල් අරගෙන මේ සිටු දේවිය අර සිටුවරයත් එක්ක ගියා මතු මහන්තලාවට. මොකද මේ කැවුම් මේ ඉදෙනකොට සුවඳ විහෙදෙනවානේ. අනිත් හැර නොදැනෙන්නේ. ඉතින් මතු මහන්තලාවට ගිහිල්ලා කැවුම් ටික උයන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු යසින් දැකලා මුගලන් මහ රහතන් වහන්සේ නියම කළා මේ මච්චරේ කෝත්තේ සිටුවරයා দমনය කරලා ඉන්න කියලා. මුගලන් මහ රහතන් වහන්සේ රැඳියාද සීනඳුරු කවලම සහස් ක්මන් කරමින් ඉඳෙනේ හිටිය. එතකොට මේ මිනිස්යාට බලවත්ම තරහක් ආවා. මෙතෙන් දත්තාන් මේ පැවිද්දෙක් කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ මොකද කෙරේ? දුන් දාන්න පටන් ගත්තා. ඉතින් මේ සිටුවරයා බය වුණා ගිනි දාල්වයි කියලා. කිව්වා මේ මේ හාමුදුරන් වහන්සේට කුඩාම කුඩා කැවමක් හදලා යවමු කියලා. ඉතින් කුඩා කැවම හදන්න යනකොට ඒක ලොකුම ලොකු වෙනවා. අන්තිමේදී කමක් නැහැ සීන එකක් දෙමු කියලා. ඊය වෙන් කරන්න බැලුවා වෙන් කරන්න බැහැ. ඊට පස්සේ මොකද කෙරේ? අර මත්ලේකෝතිය සිටුවරයාට බලවත්ම හිතේ වේදනාවක් ආ මෙතෙන්දත් ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා. ඒක ඔක්කොම දෙමු කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ ප්‍රකාශ කළා සිටුවරයේ මට නෙමෙයි. මේ අවස්ථේන අපේ බුදුරජාන් වහන්සේ සංඝයාට එනිසා ඔබ සූදානම් වෙන්න ජේතවනාරාමයට යන්න. දැන් මේ ඉන්න රජගහනුවර ජේතවනාරාමයේ ගුණ 45ක් දුරයි. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා ඔබ ලෑස්ති වෙන්න. ඔබේ ගෙමිදුලට ජේතවනාරාමයේ ළඟ වෙයි කිව්වා. ඇත්තටම මිදුලට දැස්සා මෙන්න ජේතවනාරාමයේ ළඟයි. ගිහින් මේ කවුන් බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝයාට පූජා කළා. ඊළඟට දෙනේන හැමෝටම බෙදා දුන්නා. ගන්න ගන්න එක පිළිරා. අන්තිමේ දේ දෙන්නත් හොඳට අනුභව කළා. අන්තිමේදී ඇහුවා මේක ඉවර වෙන්නේ නැහැ නේ. එතන මුණින් අතට හරවන්න කිව්වා. අන්තිමේ එක මුණින් අතට හැදෙව්වාම අවසන් වුණා. එදා බුදුබණ අහලා මේ සිටුවරයයි සිටු දෙවියන් දෙන්නම සෝවාන් ඵලයටදපත් වුණා. මේ සිදුවීම අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ වෙනාවේ ඔහු අර බොහෝ සම්පත් ඇති විඳගෙන තනියම රතනියරු භෝජන වන්දන හැදුව නමුත් සසර තිලක් තිබුණා. නමුත් සමෝතම වාගේ තිලක් ලැබෙනවා කියන්නේ බෑනේ. එනිසා රතනියරු භෝජන එකලාපාගේ පාවිච්චි කිරීම පිරිහීමේ දොරටුවක් අනුන්ගේ විශ්වාසය කැඩෙන අනුන් පිළිකුල් කරන සිද්ධියක්. නිසා සංග්‍රහශීලී වීම සලදාම දියුණුවට හේතුවක් වෙනවා. ඊළඟට දීපුත්‍ර අසාසිතිය ස්වාමීන් හයවෙනි පිරිහීමේ හේතුව දැන් අප අවබෝධ කරගත්තා. හත්වෙනි පිරිහීමේ දොළපුවත් අපට අවසර ලැබේවා. ඒ වෙලාව දේශනා කළා ජාති තද්දෝ ධනත් තද්දෝ ගොත්තත් තද්දෝ ච යෝනරෝ සංඥාතෙන් අතිමඤ්ඤේතේ සම්පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් වෙනවා තමන්ගේ ජාති නිසා මත් වෙනවා තමන්ගේ ධනය නිසා මත් වෙනවා තමන්ගේ පෙළපත නිසා මත් වෙනවා එසේ මත් වෙලා තමන්ගේ ඥාතීන් පෙළා දකිනවා පහත් කොට සැලකනවා නොසලකා හරිනවා අගෞරව කරනවා එනම් ඔහු දෙලොවෙම පිරිනේ පුද්ගලයන් වාට පත් වෙනවා කියන එක ගාථාවේ තේරුම එතකොට එතින්දි සඳහන් උනේ ජාතිය. තමන්ගේ ජාතිය නිසා ජාති සිංහල ජාතිය කියලා අපි කියනවා. ඒකෙන් මත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ආර්ය ජාති කියලා හිතෙන්නේ මත් වෙන්න අවශ්‍ය නැහැ. එක එක ජාති නාම ගම් කියලින් මත් වෙන්න අවශ්‍ය නැහැ. අර බුරුම රටේ ඉන්න පරෝණිම වංශස්කාරය යැත්තන් කියනවා මෝන් ජාති කියෝ කියලා. කවුරු හරි නම් අපි මෝන් අපි මෝන් කියලා. ඒ මොකද අර වංශවත්කම හිතට අරගෙන. ඒ වාගේ තමන්ගේ ජාතිය මේ හිතට අරගෙන ඒ මත් වුණොත් එන ඒක පිරිහීමට හේතුවක් වෙනවා. අනික තමන්ගේ ධනය. ධනය කියන එක සමදානෙක වාගේ තියෙන්නේ. ධනය පිරියනවා. ඒ නිසා ධනය නිසා මත් වුණොත් එන ඔහු නිර්දනය වෙනවා. ඔහු පිරිහීමටපත් වෙනවා. අනික ගෝත්‍රය, තමන්ගේ වංශය, තමන්ගේ වංශයේ පෙළපත මුල් කොටගෙන මත් වුණොත් එන පිරිහීමට හේතු වෙනවා. ඔය මොනම කාරණයක් හරි හිතට අරගෙන තමන්ගේ මව්පස පේපස ඥාතීන් එලා දකිනවා නම් ඒගොල්ලෝ පිටු පානවා නම් ඒගොල්ලෝ අගෞරව කරනවා නම් ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. නිසා ඥාතිත්වයේ මැනවින් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. ධනයෙන්, වංශයෙන්, ජාතියෙන් මත් නොවේ සිටීම අවශ්‍යයි කියන එක පාදා දෙමින් ඒ හත් වෙනි පිරිහීමේ දොරටුව දේශනා කළා. දී පුත්‍රය ඇසුවා ස්වාමීනි දැන් අපට හත් වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීනි අපට අට වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට සරුවක් යන්නාස මෙහෙම දේශනා කළා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ යෝනරෝ ලබ්ධං ලබ්ධං විනාශේති සම්පරා භවතු මුඛං යම් කිසි පුද්ගලෙ ස්ත්‍රී ධූර්ත වෙනවා ඒ කියන්නේ පරදාර සේවනයේ ලොල් වෙනවා. වෛශා සේවනයේ ලොල් වෙනවා. සුරා දුත්තෝ සුරාපානයේ ලොල් වෙනවා. අක්ක දුත්තෝ සූදුවට ලොල් වෙනවා. මේ කියන පිරිහීමේ දොරටු තුනකම තුනෙන් එකකතරයෙන් ලොල් වුණා නම් ලබ්ධං ලබ්ධං විනාශේති ලැබුණු ලැබුණු සෑම සම්පත්තියක් විනාශයට යනවා පිරිහෙනවා මේක පිරිහීමේ දොරටුවක් එතකොට මේකේ සඳහන් වුනේ ඉස්සේ භූර්ත භාවය කායික සෝයෙන් කියන්නේ නිරෝගී සෝයෙන්ද පිරිහෙනවා. ඉස්සේ භූර්තක කර්මයේ යෙදෙන පුද්ගලයා කාස ස්වාසාදී භයානක රෝගයන්ටපත් වෙලා අද කාලේ තියෙන ඒඩ්ස් වැනි රෝගයන්ටපත් වෙලා විනාශයටපත් වෙනවා. ඒ වගේම සුරා දුක්ඛෝ සුරාපානය නිසා තමන්ගේ පින් කරලා පින් කරලා ලබාගත් මේ පුණ්‍යවන්ත ජීවිතේ පිටින්ම විනාශ වෙනවා. liver එක දිය වෙලා යනවා, පෙන ඇල දිය වෙලා යනවා, අක්මාව දිය වෙනවා, කියන්නේ වකුගඩු දිය වෙනවා. මේක මේ රෝගාබාධයන්ටපත් වෙනවා. ඒ වගේම තවත් අත්පලාකට ධනෙ පිරිහෙනවා. ඒ වගේම බය ලැජ්ජා නැති වෙනවා. එසේම අනුන්ගේ නිന്ദා පහත යන ලක් වෙනවා, නුවණ පිරිහෙනවා, මෙලවෙන් පිරිහෙනවා, පරිලෙන් පිරිහෙනවා. අනික සූදු ක්‍රීඩාව. සූදේවට ඇබ්බැහි වීම නිසා අනිවාර්යෙන් අර වතුරට දාපු ලුණු ආගේ සමාසන්තක දේවල් කියන්න විලාස වෙනවා. සෝදු පීඩාව කරන්න Taman ජයගත්තොත් වෛරක්කාරයන් ඇති වෙනවා. ඒ වෛරක්කාරයන්ගෙන් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. Taman කරගනොත් ධනෙ යනුව ශෝකාන්විත වෙනවා. ඒ වගේම අත්පනා හිතෙම ධනෙ හානි වෙනවා. හිත මිතුරන්ගෙන් දෝෂ ආරෝපණයන්ද ලක් වෙනවා. හිත මිතුරන් කොන් කරනවා. ඒ වගේම ආවාහ විවාහ කටයුතු වලදී ඔහු කොන් වෙනවා ඔහු කිසි කෙනෙකු ආවාහ විවාහ කටයුතු සඳහා සහභාගී කරවා ගන්න එවැනි සුරා මේ සූදුවට බැහැ වුණු කෙනෙකුට අමුදොරම් පෝෂේ ප්‍රම් ශක්තිය නැහැ කියේ. මේවා ව්‍යාධීනව රැසගතුහු මොන පාණ්ඩ සිදි වෙනවා නිසා දෙලොවම පිළිහෙනවා. ලබ්ධන් ලබ්ධන් විනාශේති ඔය කියන කාරණා හේතුකට මොකද සිද්ධ වෙන්නේ? ලැබුණු ලැබුණු සියල්ලම විනාශ භාවයටපත් වෙනවා. අර පෙර જાතියක මහා ධනවත් සිටුවරු හතර දෙනෙක්. ඒවට කරන්න දෙයක් නැහැ වස්තු සම්භාරයේට. එක්කෙනෙක්වත් හොඳට කාලා බිලා සන්තෝෂයෙන් ඉඳිනේ. එක්කෙනෙක් කිව්වා අපි දෙලිසෙල්ලන් වලට මේක වියදම් කරමු. එක්කෙනෙක් ඊට වඩා හොඳයිනේ. උදල් වලින් කරන්න බැරි වැඩක් නැහැනේ. අපි පරකාර සේවනයට යෙදෙමු. අන්තිමේ ඒකාපක්‍රියාව කළා මෙච්චර සුදු සම්පත් පිරිහිලා පිරිහිලා ගියලා ලෝකමු නරකේ උපන්නා. ලෝකමු නරකගෙන මහා භයානක ලෝභිය. ලෝභිය කියන නරකාදිය. ඒක ඉහළින් පහළ කෙළවරට යන්න යනවලු අවුරුදු 30000ක්. පහළ ඉඳලා උඩට එන්න අවුරුදු 30000ක් යනවා. කොහොම අවුරුදු 60000කින් පස්සේ මේ හතර දෙනා මූණට මූණ සම්මුඛ වුණා ඒ වෙලාවේ හතර දෙනාම තමන්ගේ දුක් ගැන විලසියන් හදනකොට අකුරු එක එකයි තියෙන්නේ. දූත නොසෝ කියලා. ඕකත් අහලා පොතොල් රජුගේ බාරලා යාගයක් කරන්නක් ගියානේ. පස්සේ බුදුරජාණන් වහන්සේ අන්තන් ඒ යාගයෙන් අතමුදවලා කොට බණ කියලා හික්මවල දුන්නා. මේ වාගේ සිදුවීම් වලින් පේනවා ස්ත්‍රී ධූර්තකම මහා භයානක පාපයක්. එයත් අවද ගොඩේනවාද? එවාගෙම සුරා දූර්තකම ඒකත් වඩා භයානකයි. නරකාගිය තිසං අපාය අනන්ත දුක් විඳලා යම් කලක මනුලොවට ආවනම් උපනම් කන්තන මන්ද බුද්ධි කෙරෙනවා උමතු වෙනවා. තවත් අන්ද ගොළු භීර්ය ආදී අභවිතාවයන්ටපත් වෙනවා. එකවරක් මේ අනන්ත වාරවල. එවාගෙම සූදුවත් ඒ තරම් අන්තරාදායකයි. මේකයින් වැළකීම යුතුයි කියන එක මේ පරාභව සූත්‍රයේ ඒ ගාථාවෙන් පහදා වදාළා. ඊළඟට මේ දීපුත්‍රය ඇසුවා ස්වාමීනි දැන් අපට අතෙරෙන්නේ පිරිහීමේ දොරටුවක් අවබෝධ වුණා. ස්වාමීන් වහන්සේ පිරිහීමේ දොරටුව අපට අවසර ලැබේවා. ඒකට සරුවක් යන් වහන්සේ මෙහිම දේශනා කළා. හේහි ධාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති විස්සති කරදාරේසු සම්පරාභවතු මුකම්. යම්කිසි විවාහපත් වූ මිනිසෙක් තමන්ගේ ස්වකීය භාර්යාව හැර කරදාර සේවනයේ හරි වෛසාසේවනට යනවා නම් ඔහු ඒකාන්තයෙන් පරිහානියටපත් වෙනවා. පරිහානියටපත් වෙනවා අර මුලින් සඳහන් කළා වගේම নানা ප්‍රකාර රෝගාබාධයන්ටපත් වෙනවා. අපකීර්තියටපත් වෙනවා. රජදරුවන්ගෙන් දඬුවම් පවාමින් ඉන්න වෙනවා. චත්තාරේ ඛානානි නරෝ සමස්තෝ ආකාජ්‍යති කරදාරූප සේවි. ඔය වගේ ගාථාවෙන් සඳහන් වෙනවා. ඒ පරදාන කර්මය කරන එක නම් මහා භයානක විපාක හතරකට මුණ පාණ්ඩ වෙනවා. අපුඤ්ඤ ලාභෝ නනිකාම තේයං නින්දං සතියං නිරයන් චතුත්තං. මහා පාපයක් අත්කරගත්ත වෙනවා. එවැගේම නින්දාවටපත් වෙනවා. කැමැතිසේ නිඳා ගැනීමේ සැපේ නැති වෙනවා. කෙලවර අපාගාමී නරක ආදී. මේ වාගේ දුක් ජීවිතයන්ට පත් වෙන්න හේතු වෙන බව සරුවක්යන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා එවැනි පාපය පිරිහීමේ හේතුවක් දැලින් මේ වැලේ හේතු කියන එක නම වෙනි පරාභව ධර්මයේ ඇටට පාදා දුන්නා. ඊළඟට දේශනා කරන දහවෙනි කාණේ ඒ දිය කුත්‍රය ඇසුවා ස්වාමීන් අපට නම වෙනි පිරිහීමේ දරුතු ආબોධ වුණ දහවෙනි පිරිහීමේ දරුතු අවසන් ලැබේවා. එලෙනාව දේශනා කළා අතීත යොබ්බනෝ පෝසු ආනේති තිම්බරුත් හනින් තස්සා ඉස්සා නසුපතේ සම්පරා භවතු මුකම් කර්මමය ඉක්මවා ගිය මැදි වයසේ මහලු වයසේ ඉන්න පුරුෂයෙක් තරුණ වියේ ඉන්න ඒ කියන්නේ පිළිරි පාලගානේ පියවරු ඇති බොහොම තරුණ වියේ සිටින කුල කාන්තාවක් දරියක් කරණ පාවා ගත්තොත් ඇය තරුණ පුරුෂයෙක් කටයි තියෙන බලවත් මේ ඊර්ෂ්‍යාවෙන් පෑදාව නිදා නොගෙන මහලු පුජ්‍යලයක් හැරෙනවා එතකොට සිද්ධ වෙන්නේ උට නිින්දේ නිදස නිදෙස පෙර නැති වෙනවා. තමන්ගේ භාර්යාව ගැන පිළිහෙනවා. භාර්යාව පිළිකුල් කරනවා. ඒ වගේම භාර්යාව ඒ ඒ පුද්ගලයාගේ අවිශ්වාසවන්ත වෙනවා. එයින් අන්‍යෝන්‍යයන් විරෝධතාවය ඇති වෙලා ඒ පෞල් ජීවිතයේ අවුල් බාටපත් වෙලා කඩ වෙලා යන්නත් පුළුවන්. එනිසා ඔහු දෙලෙම පිළිහිමටපත් වෙනවා. කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එතන සඳහන් වෙන්නේ ආවා විවාහ කටයුත්තක් කරගන්නකොට සමාන වයසක අය එක්ක එවාගෙම සමාන ಜಾති සමාන කුල ගෝත්‍ර එවාගෙම සමාන අදහස් ඇති අය එක්ක එහෙම නැත්නම් මේ ජීවිතයේ එකලාව ජීවත් වුණාට වඩා මහ වදයක් වෙන්නද පුළුවන් නිසා සරුවක්යන් වහන්සේ ඒක පහදා දුන්න සමාන වයස ඇති අය පමණක් ආවා විවාහ කටයුතු වලින් තෘප්තියටපත් විය යුතු බව. ඩාර යෝජක බ්‍රාහ්මණය අර සිද්ධෝලෙත් ඒකනේ. අන්තිමේදී ඔහු මහත් වේදනයටපත් වුණානේ මේ කර්ම කාංසාවක් ලැබීම නිසා ඒ නිසා සෑම මේ කුජලයක විසින් මේ ගැන සලකා බැලිය යුතුයි කියන එක මේ දහවෙනි පරිහානිකර ධර්මයේ හැටියට පහදා දුන්නා. ඊළඟට මේ ජීව පුත්‍රය ඇසුවා ස්වාමීන් දැන් අපට දහවෙනි පිළිහිමේ දොරටුවක් පැහැදිලි. ස්වාමීන් 11 වෙනි පිළිහිමේ දොරටුව අවසන් ලැබේවා. ඉත්ති සොන්ඩින් විසුරණී පුරිසං වාපි සාදිසං ඉස්තරයක්මින් තාපේති සම්පරා භවතු මුඛං මේ ගාථාවෙන් දේශනා කළ 11 වෙනි පිරිහීමේ හේතුව. ඉත්ති සොන්ඩින් විකිරෙන්නේ. සොන්ඩින් කියන්නේ මස් මාංශ වලට හා සුරාවට ගිජු වූ ස්ත්‍රියක්. එහෙම නැත්නම් වෙන්නේ පුරුෂයෙක්. ඉස්ත්‍රියක් මෙන් තාපේති. උසස් තැනක තියෙනවා. යම්කිසි පාලකයෙක් හැටියට, භාරකාරයෙක් හැටියට, භාණ්ඩාගාරිකයෙක් හැටියට වගේ යුතු ථානාන්තරයකට කිව්වොත් එහෙම ඒක පිළිහිමේ දොරටුවක් වෙනවා. ඒ කියන්නේ මාංශ ගිජු, මාංශ රස කෙරෙහිම ලොල්ලු, එවැගේම සුරාවට ගිජු කුජලයා නිතරම ලලිනිරුවන් වාගේ තමන්ගේ ධනෙ විසිරුවා හරිනවා. නැත්නම් පිළිහෙලා ගන්නවා. අපතේ හරිනවා. අර පරිස්සමෙන් තොර වෙනවා. එනිසා එවැනි පුද්ගලයෙකු යම්කිසි වගකීතු තනතුරකටපත් කරනවා නම් ඒක ඒ පත් කරන තැනැත්තාගේ විනාශයට පිළිවීමට හේතු වෙනවා. ඒසා පුජ්‍යලයන්ගේ ත්‍ස්සේ තෙරුම්ගෙන ඒ පුජ්‍යලයන් ඒ ඒ සුදුසු තනතුරටපත් කළ යුතුයි කියන එකයි ඒ ගාථාවේ අදහස. මහා බෝසතාණන් වහන්සේ කිසිදක් තියෙනවා පුජ්‍යලයන් පිළිබඳව සියල්ල සොයන බානවා. සොයන බාන මේ පුජ්‍යලයා මේට සුදුසේ මේ පුජ්‍යලයා මේට සුදුසේ කියලා සුදුසු පුජ්‍යලයන්ම ඒ ඒ කටයුතු යොදවනවා. ඒක බෝසතාණන් වහන්සේ පුරුදු කර පිටා වැඩගත් චාරිත්‍රයක්. එහෙම නැතුව අර වාගේ සුරාවට, සූදුවට, මාංශ රසයට, විදුණු පුද්ගලයන් යම් යම් උසස් තනතුරට පත්කලා නම් Tamandat anundat හැම දෙයකම පරිහානියට හේතුවක් වෙන බව ඒ 11 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍ර ඇසුවා ස්වාමීනි, ඒ 11 වෙනි පිරිහීමේ දොරටුව අපට පැහැදිලි. මේ අනුකම්පාවෙන් 12 වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට මෙහෙම දේශනා කළා. අප්ප භෝගෝ මහා සංඝෝ කප්පියේ ජායති කුලේ සෝධ සජ්ජම් පත්ථයේති සම්පරා භවතු මුඛං භෝග සම්පත් අඩු ඒ වගේම මහා සංහාව ඇති කුජලයේ කුසස් කලක උපදිනවා. හොත භෝග සම්පත් නැහැ. නමුත් මහා සංහාවෙන් බරිතයි. එවැනි පුද්ගලයෙකු රාජ්‍ය පතනවන නායකත්වයේ පතනවන අද කාලේ රාජ්‍ය වශයෙන් තියෙන යම් යම් නායකත්වයේනේ එවැනි සත්‍යයක් පතනවා නම් ඒකම රටේම මුළු ජනපදයේම පරිහානියට හේතුවක් වෙනවා කියන එක ඒ දොස්ති ගාථාවෙන් දේශනා කළා. ඒ කියන්නේ භෝග සම්පත් අඩු නම් ඕක රටක් කරන්න ජනපදයක් පාලනය කරන්න නායකත්වයක් දරන්න පහසුකම් ලැබෙන්නේ නැහැ. හෝ අසරණියෙක් හෝ ඉඟන්නේ ඕ මහා කන්නා බරිත කෙනෙක් නිසා අනුන් සතු දෙයට හරගන්නෙක් බාටපත් වෙනවා අනුන් හිංසා පීඩා කළා හරි අනුන් සතු දෙය තමන් සතු කර ගැනීමට බලන කුජලෙක් බාටපත් වෙන බැවින් ඔහු නිසා මුළු රටම ජනපදයෙන් විනාශයටපත් වෙන බැවින් ඒක පිරිහීමේ දුරුත්වයක් කියන එක පහදා දුන්නා දැන් දී පුත්‍රයන් නිශ්ශබ්ද වුණා මොකද දැන් අහලා අහලා එපා වෙන කරමට පිරිහීමේ දුරුතු මේ තරම් තියනවානේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න ඇහුවනම් දහසක් වුණත් පිළිහිමි දොරු දේශනා කරයි. එසේ දේන දේශනා කරන්න කරුවක් යනවද පුළුවනි. නමුත් දී පුත්‍රය එතනින්ම නැවතුණා. හැබැයි අන්තිමට බුදුරජාණන් වහන්සේම අවසාන ගාථාවෙන් දේශනා නිම කළා. ඒතේ පරාභවයේ ලෝකේ ඉති විඤ්ඤාය පඬිතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජති සිවං ඥානවන්ත පුද්ගලයා ආර්ය කියන්නේ මෙතන සීලාදි ගුණ සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්න වූ කියන්නේ උසම් උසස් ප්‍රඥාව ඇති පුද්ගලයා ඒතේ පරාභවයේ ඉති විඤ්ඤාය මේ පිළිහිමේ දොරටු මෙසේම තේරුම් කරගන්නවා අවබෝධ කරගන්නවා ආબોධ කරගෙන දර්ශන සම්පන්න වූ ඒ ඥානවන්ත පඬිත පුද්ගලයා සලෝකම් භජතේ සිවං ඒ පිරිහීමේ දොරටු සියල්ලම වහලා දානවා පිරිහීමේ දොරටු සියල්ලම අතර දාලා ඒතනත් අභිවෘද්ධ කර පිළිවෙත් මඟ අනුගමනය කරමින් දෙව්ලොව මනුලොව බඹලොව වැනි සැපදායක භූමියෙහි සම්පත් නිදිනවා පමණක් නෙවෙයි ඒ දෙව්ලොව බඹලොව මනුලොව පවා ඉක්මවා යන ලෝකෝත්තර සිය පුරයේද නිවන් පුරයේද පත් වෙන සමර්ථ වෙනවා කියන කවදාන ගාථාවෙන් දේශනා කළා. මේ දේශනාව වහනකොට තමයි මේ රැස් සිටියා වූ දෙවියන් අතරට කෝටි ලක්ෂයක් දෙනා කෝටි ලක්ෂයක් දෙනා අරිහත්ත්වයටපත් වුණා. අසංකේයයක් පිළිස යක මාර්ගඵල නිවන් ආબોධ කරගත්තා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ. අපි පෞසිය සමාදන් වෙනවා වගේ මේ පිරිහීමේ දොරටුවලින් අත මිදීමටත් අපි සමාදන් වන්නට ඕනේ. නිතර හිතන්නට ඕනේ, නිතර කියවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි යම් යම් ඒ පිරිහීමේ දුරුසුවට සමීප වෙන්න පුළුවන්. අර මහා මංගල සූත්‍රයේ කරුණ අදිෂ්ඨාන කරන්න වගේ මේ කරුණත් අපි නිතර අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්න ඕනේ. එනිසා අපි මෙන්න මේ විදිහට මේක කෙටි කලකා බලමු. සුමිහිරි නිවන් සපතින් සනසෙනු පිණිසමම ධර්මකාමී වන්නෙමි ධර්මදෙස්සී නොවන්නෙමි ධර්ම ශ්‍රවණයෙහිද ප්‍රතිපත්ති පිරීමෙහිද රුචි කරන්නෙමි අධර්මයෙහි හැසිරීමෙන් සදාට වැළකී නිවන් මඟ ගමන් කරන්නෙමි අසත් පුරුෂයන් ආශ්‍රයෙන් වළකින්නෙමි සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරෙහි ප්‍රියවන්නෙමි අසත් ධර්මයන් තුති නොකරන්නෙමි සද්ධර්මයම ප්‍රිය කරන්නෙමි නිද්දා සීලේ නොවන්නෙමි පිරිසනද නිකරුණේ හැසිරීම නම් වූ සබා සීලේ නොවන්නෙමි වීර්ය තේජස ඇතුව ජීවත් නොවන්නෙමි කිසි කලෙක අලස නොවන්නෙමි කිසි කලෙක ක්‍රෝධ නොකර මෛත්‍රී වඩන්නෙමි හදා වඩාගත් දෙමෝපියන් වෙත කළ ගුණ සැලකෙමින් සියලු උවටන් සැලසන්නේ සිල්වත් ගුණවත් උතුමනටද බුදු පසේ බුදු මහරහත් උතුමනටද දුකේ මගේ අසරණ ආදීනටද බොරුවෙන් වංචා නොකරන්නෙමි සත්‍යයේ සමකල්හි පිහිටන්නෙමි බොහෝ වස්තු සම්පත් නැතිව බොහෝ රතමියුරු බොජුන් ඇතුව එකලාව නොවලඳා සංග්‍රහශීලී වන්නෙමි. ජාතිය නිසාවත්, ධනය නිසාවත්, ගෝත්‍රය නිසාවත් මානයෙන් මත් නොවන්නෙමි. තමන්ගේ ඥාතීන් වෙත හදපත්ලෙන් විශ්වාසය දිනාගන්නෙමි. පිත්‍රේ ධූත සුරා ධූත ආදී වශයෙන් ඇති පිරිහීමේ දොරටු සදහට පියදා පිට වසා දමන්නේ එසේන ස්වකීය භාර්යාවන් හැර කරදාර සේවනයකට හෝ වෛශ්‍යා සේවනයකට කිසි කලෙකපත් නොවි සීලාචාර වන්නේනි වයෝ වෘද්ධව සමහත නොගැලපෙන කරුණ කතුන් සරණ පාවා ගැනීමෙන් වැළකී සීලාචාර වන්නේනි නානා විද රස බොජුන් කෙරෙහිද මාංශ රසයෙහිද සුරාවෙහිද ලොල්ලූ පුද්ගලයන් උසස් තැනක තැබීමෙන් වැළකී සීලාචාර සම්පන්න සුදුසු පුද්ගලයන් සුදුසු සම්නිපත් කිරීමෙහි නැනවත් වන්නේමි භෝග සම්පත්තියෙන් තොර වූ ප්‍රඥාවෙන් අධික වූ පුද්ගලයන් ඉසුරුමත් තනෙහි නොතබන්නේනි සමකල්ලි කල්යාණ මිත්‍ර ගුණ ඇති ප්‍රඥාවෙන් තොර වූ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන උතුමන් උසස් තැනකට පස්වනුකනිස ආරාධනා කරන්නේමි මෙසේ වූ පිරිහීමේ දොරටු සියල්ලෙන් අතමිදී මහා මංගල ධර්මයට අනුව උසස් පිළිවෙත් පුරා මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන සුගතිගාමීව කෙලවර සදාකාලික අමා මහ නිවන් සුවයෙන් සැනසීමේ ප්‍රාර්ථනා ඇත්තෙක් වන්නේමි මේ විදිහට සමාගේ කැමැති කැමැති වචන වලින් මේ භාවනාවට හරවා ගැනීම වැදගත් වෙනවා භාවනා කියන්නේ නිතර ආවර්ජනා කරමින් පුරුදු කිරීම. එතකොට මේ පිරිහීමේ දොරටු 12 සවිස්තර කරනවා නම් කරුණු රාශියක් ඔතන තියෙනවා. එක තැනක තියෙනවා 23ක් කියලා, තව තැනක තියෙනවා 27ක් කියලා. නමුත් ආලා බානවල තවත් රාශියක් මෙහි තියෙනවා. ඒ සියල්ලෙන්ම අපි අතමිදින පිණිස අපට අවශ්‍ය වෙන පළවෙනි ගාථාවෙන් කියන ලද උතුම් උපදේශය. ධම්මකාමී වීම. සමකල්ලින්ම දස කුසල ධර්මයෙන් යෙදීමට සමාගේ අදිෂ්ඨානය ඇති කර ගැනීම. එසේ දස කුසල ධර්මයට අනුව පවතිනවා නම් මේකෙන පිරිහීමේ දොරටු සියල්ලෙම අතමිදීම සිද්ධ වෙනවා. පිරිහීමේ දොරටු අතමිදුනා නම් එතනන්තා දස කුසල ධර්මයට අනුව පැවතුනා නම් මෙලවත් ජයග්‍රහණයට පත් වෙනවා දිනනවා ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනනවා එසේම ගුණ නුවණෙන් ධන ධාන්‍ය යසීතරෙන් අභිවෘද්ධියටපත් වෙනවා සත්පුරුෂාත්‍රය වැඩි වෙනවා, සද්ධර්ම ශ්‍රවණේ තව තවත් දියුණු වෙනවා. යෝනිසෝ මනසිකාරයතු ධර්මාධර්ම ප්‍රතිපදාවේදී මේ භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ හේතුවෙන් මෙලව ජයගන්න පරලෝසුගතිගාමී වෙනවා. නැවතනාතර අතීතයේ මගමානෝගතුමා මේ උසස්ම තැනකටපත් වෙලා සමාපතන බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගන්නත් සමර්ථ වෙනවා. එදා ඒ කෝටි ලක්ෂයක් ධක්මයන් දෙවියන් ධක්මයන් රහත් තුනේ අසංකේයයක් පරිසපේ මඟඵල නිවන් සෝ ලැබුවේ පෙර බුදු සසුන්ෙහිදී මේ පරාභව දේශනාවන් අහලා ඒවා පිටුදකිනේ උසස් ගුණධර්මයන් කුරමින් භාවනා වශයෙන් සිත දියුණු කරගෙන සිටි නිසායි අද කාලෙත් බොහෝ දෙනෙක් කියනවා මේ බණ පදයක් ඇසූ පමණින් කොහොමද මඟඵල නිවන් සෝ ලැබුණේ කියලා ඒ පමණින් එයත් අන්න කොහොමද ආબોධ වුනේ කියලා. තවෙයින්ම කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් බුද්ධ ශාසනවලදී අබුද්ධෝත්පාද කාලවලදී ඒ අය තමගේ సంతානේ අර දසපාරමිතා බෝධිපාක්ෂි ධර්ම මේවා වර්ධනය කරගෙන පාරමී පුරාගෙන තිබුණු නිසායි බණ පදයක් ඇසූ කමනින් අධිගමලාභී ගන්න. දැන් අපේ අද මේ දවසේදී මේ ජීවිත කාලය තුළදී යම් පමණ ධර්මයේ හැසිරෙනවා නම් යම් පමණ සීල ගුණ බණ භාවනා පිළිවෙත් පුරනවා නම් එවාගෙම දස පාරමිතාවට අදාළ දේවල් මුදුන් පමුණවා ගන්නවා නම් භවයෙන් භවයට අපි සුදුසුකම් වෙනවා අධිගම ලබන්නට. සමාත කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ගිහිල්ලා හරි තමාගේ ඒ පාරමී 10 සම්පූර්ණ දවසට තමා පැතුූ බෝධියකින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා. පාරමී 10න් එකක් හරි අඩුපාඩු නම් එතෙක් කවදාකවත් නිවන් ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. නිසා දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීර්යය, ශාන්තිය, සත්‍යය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ 10න් සෑම බෞද්ධයෙකු විසින්ම සෑම පුද්ගලයෙකු විසින්ම පිළිය යුතු වෙනවා. එසේ නොවේ කවදාකවත් බුද්ධ ශාසනයකවත් මඟඵල නිවන් ලැබෙන්නේ නැහැ. එනිසා අපි අද මේ දවසේදී මේ ජීවිතේ පුරාදී සිදු කරන ලබන මේ සෑම කුසලයකින්ම අපට දසපාරමී කිරේවා සත්‍යෙක් බෝධිපාක්ෂාරම කිරේවා ආර්ය සෑක මාර්ගයේ කිරේවා ආදී වශයෙන් අදිස්ථාන කරගෙන අර විශාල ගොවිපලක් කරන තැනැත්තා ගොවිපල ආරක්ෂා කරමින් වර්ධය කරන්නා වගේ දරුවන් අදින දෙමෝපියන් දෙන්න දරුවන් ආරක්ෂා කරන දරුවන් පෝෂණය කරමින් වර්ධනය කරන්න වාගේ හැම කටයුත්තක් ගැනම සාවධානව සිහිය නුවණ යොදාගෙන මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපට පුළුවන් වෙනවා දලෝ ජහග්‍රහණය කරන්න. මෙතන සඳහන් වුණ අර අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජිතේ සෙවං කියන උපදේශයක්. මේ ගුණ ධර්මයන් අනුගමනය කරන කුජලයා ආර්ය වෙනවා. ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨ කුජලෙක් වෙනවා. නිර්දෝෂී කුජලෙක් වෙනවා. දස්සන සම්පන්නෝ කිව්වේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන්ද ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා. එවාගේම ධ්‍යාන සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. විපස්සනා සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කිව්වේ කරන කුසල් අකුසලම විපාක තේරුම් ගන්නවා, බෝධ කර ගන්නවා. ඒ නිසා තම කල්ලිම තමා කර්මයේ සෝපියේ කොට සලකා අකුසලයෙන් වැළකී කුසල ධර්මයන් පුරන්නට මුත්‍ර අදිස්ථාන කරගන්නවා. අර සල්ගලාරන්න වැඩි හිටියේ බෝවති හේමා ලෝක ස්වාමීන් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තික මෙහෙම කියනවා. සැප දුක් වේදනා විඳුවමින් සෙවණල් ලක්ෂේ තමා සමඟ පසුපස ගමන් කරන එකම දේ නම් කුසල කුසල කර්මයයි එබැවින් මාසිත වල හට ගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන් උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දරමි ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ පිණිසය ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනානුයෝගී වෙමි ලක්ෂණ කඩ බැඳුනා. ඒ කියන්නේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපසං වා තස්ස දායාදෝ භවිස්සාමි තත් යනමේ සූත්‍ර දේශනයේ සාදාන පාඨයක් පරිචී වුනේ. තම කර්මයේ සොපිය කොට ඇත්තේනි. කර්මයේ දායාද කොට ඇත්තේනි. කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තේනි. කර්මයේ බඳු කොට ඥාත කොට ඇත්තේනි. කර්මයේ පිළිසරණ කොට ඇත්තේනි. කුසල් ලකුසල යම් කර්මයක් කරන්නේ නම් එයට හිමිකරුව වන්නේ මේ කියලා නෝනින් සලකනකොට එමන්ෙන් සමාගේ సంతානෙහි අර බෝධිපාක් ධර්මයන් දුනොත් බලවත් උපකාරයක් වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී ඒකට කියනවා කම්මස්සකතා සම්මා දිට්ඨි කියලා. ඒක ඥාන දර්ශනයක්. ඒ වගේම සමත භාවනා වැඩිම සම්බන්ධ අවබෝධය උපචාර සමාධි අර්පණා සමාධි උපදවා ගැනීමේ අවබෝධය ධ්‍යාන සම්මාදිට්ඨිය. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන, විපස්සනා සම්මාදිට්ඨිය. අනිත් සම්මාදිට්ඨි දෙක ලෝකෝත්තරයි. මාර්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි. එතකොට මෙතන ඥාන දර්ශන සම්පන්න කියේ මෙන්න මේ සම්මාසකත සම්මාදිට්ඨියෙන් යුක්තයි ධ්‍යාන විපස්සනා සම්මාදිට්ඨි වලින් යුක්තයි. එවැනි පුද්ගලයා නුවණින් යුක්ත පුද්ගලයන් ඥාන දර්ශන සම්පන්න වූ සේ ලෝකම් භජතේ සිවං ලොවේ ජීවත් වෙනවා නම් ඔහු සිව ලෝකයක ඒ කියන්නේ උසස් සම්පත් ඇති ලෝකයක උපදිනවා මනෝලෝක දිව්‍ය ලෝකය රූපාශ්‍ර බ්‍රහ්ම ලෝකවල මේ උපදිනවා එපමණක් නෙමෙයි එතන භජතේ සිවං කියන මේ වචنين තවත් අර්ථයක් ගෙන දෙන්නේ සිවං පුරං කියලා හඳුන්වන්නේ නිවනට නමක් නිවනට නමක් එනිසා මේ උසස් ගුණ ධර්මයන් පූර්ණේ සිදුවීමේ තමා යම් දාසක නිවනටපත් වෙනා ඒකාන්තයි. එමත් නිසාද මේ ගුණ ධර්ම පූර්ණේ කිරීමේදී තමාගේ සිතේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෝධිපාක් ධර්ම සම්භාරය. මේ වාචකයේ දිනු තුණු වීමෙන් යම් දවසකදී දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමද සුදුසුක් වෙනවා. රහත් බෝධිය පසාගෙන ආවා නම් බුදු සසුනකදී බුදුබණ අහලා බුදුබණානුව පිළිපැදලා මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. සමාජයට තමාගේ ඥාන දර්ශනයේ මුහුකුරවා ගින් තිබුණා නම් බණපදයක් මාතෘකා කළ පමණින් මඟඵල නිවන් සුව ලබනවා. තවත් සමහරෙට මාතෘකා විස්තර කරනකොට මඟඵල නිවන් සුව ලබනවා. ඒ අස්තන්ද කියන උද්ගතිත්‍ක්ෂ විපංචිතක්ෂ. සමාසම් බණ අහලා සීල අදුගුණ පූර්ණේ කරමින් ඒ ජීවිතයේ මඟඵල නිවන් සුව ලබනවා. එයත් සමිතින නෙය්‍ය කුජලියෝ කියලා. ඔය තුන් ආකාරයෙන් කොයි විදිහකට මාර්ගඵල ලැබුවත් ඒ ලැබෙන්නේ මේ සසරදී පුරුදු කරගෙන ආව ඒ බෝධිසත්ව ධර්ම මණ්ඩලයේ සිටේ දුණෝ තිබුණු නිසායි. පාරමී මුදුන්පත් වී තිබුණු නිසායි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වී තිබුණු නිසායි. එසා අපි කරන මේ සෑම කුසලයකදීම අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ සතර කතරෙන් එතර වනු පිණිස අපට සෑම අවස්ථාවකම සත්‍විස් බෝධිපාක් ධර්මයන් දිනු කරගන්න ශක්තිය ලැබේවා දසපාරමී පුරා ගන්න ශක්තිය ලැබේවා ආර්ය සෑක මාර්ගයේ මුදුන්පත් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ලොකු කුඩා සෑම කුසලයක්ම සිදු කර යුතු වෙනවා අපි දීර්ඝ සංසාරයේ මේ පරාභවයන්ට මුහුණ පාලා සිටියා. ඒ පරාභව ධර්මයන්ට මුහුණ පා සිටිය නිසා අපට අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා පියමන් වුණා. අපේ සරුවක්යන් වහන්සේ බෝධිසම්භාර පිරීමට ආරම්භ කළ කාලය ඇතුළත බුදුවරු 512000ක් පහළ වුණා. අපි සංකාරෝ හිටියා. ඒ කාලවල අපි මේ පරාභව මුහුණ පරාභව ධර්මයන්ගෙන් පෙළලා යට වෙලා පිරිහිලා හිටලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ බුදුසසුන් හිදී මඟපර නිවන් සුව ලබන්න නොහැටි උනේ. දැන් අපි මේ පරාභව ධර්මයන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ බුදු සසුනේදී අදිස්ථාන කරනවා නිවන් දකිනතුරු මේ පරාභව හේතුවකටපත් නොවෙන්නවා මේ පරාභව හේතුන්ගෙන් තොර වෙලා අභිවෘද්ධි කර උසස් ගුණ ධර්මයන් මහා මංගල ධර්මයන් කරණීය ධර්මයන් බෝධිපාක ධර්මයන් දසකොසල ධර්මයන් දසපාරමී ධර්මයන් මේවා පුරන්ඩ අදිස්ථාන කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වන්නේ ඉතින් ඒ අනුව සලකා බැලීමෙන් ඉතාම උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා එවාගේම නැනවත් මනුෂ්‍ය ජීවිත ලබා අද අපි මේ ගත කරන ඉතාම කෙටි කාලය කල්ප කෝටි ගණනාවක් අබුද්ධෝත්පාද කාලයක සැප විඳට වඩා වාසනාවන්තයි අබුද්ධෝත්පාද කාලයක කොච්චර සම්පත් විඳින්මින් අවුරුදු කෝටි ගණන් අසං ගණන් ජීවත් වුණාට වඩා බුද්ධෝත්පාද කාලයේ නැනවත් සම්මාදිටික බෞද්ධයන් වශයෙන් මේ ප්‍රතිකාලයේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මක්නිසාද අපේ ගත වෙන කිත්තක්ෂණයක් වාසා අපි ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අජරාමර අමා මහ නිවන් දෙසටයි. නිසා ඒ උත්තරීතර ලාභය සාක්ෂාත් කරගනු පිණිස අද මේ පින්වත් සෑම දෙනාම වේලාසනින් පැමිණ කලමීම සීලයක පිහිටා බුද්ධ පූජා කරැස්තුවා. ඊට ප්‍රථමයෙන් සෙත් කෙනෙක් දෙකෙනෙකුට සමන් දුන්නා. ඒ වගේම දැන් මේ පරාභව සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වී සිටිය ඊට අදාළ කෙටි දේශනාවක් මේ සමන් දුන්නා. ඒ වගේම මෙතෙන් අපි මේ රැස්පත් කරගත් නිර්වාණ ගාමිනී කුසලයේ අපට ලොවේ ලෝතුරා සම්පත් නෙලාගන්න හේතු වූ සම්බුද්ධ ශාසනයේ නොපෙහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා. සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මාලෝකයේ ලොවට බෙදා දුණු පිණිස අපරැස් කරගන්න කුසලය ආශිර්වාද පූජාවක් වේවා. එවාගේම මේ කුසල සම්භාරය මේ කල්ලෝගේ සීලම ඥාතීන්ටද ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටද හිත අහිත නදහස් සෑම සත්නටද ලෝයේ ලෝතුරා සූපිනිස පවතිවා. මේ කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාසීර්වාද බලයෙන් මෙම ධම්ම සරණ විහාරස්ථානයේහි සියලු කටයුතු සංවිධාන කරමින් හැමදෙනාට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටවන පූජ්‍ය නා වූ විජිත ස්වාමින් වහන්සේට එවාගේම සතුමේ සහභාගී වෙන පූජනීය ස්වාමින් වහන්සේලාට ඉදිරි කාලයේ මෙතෙන්ද එන යන සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට එතන භාරකාර මණ්ඩලයේ සමටත් මෙතන මේ පිළිවෙලින් සීලාදි ගුණ පුරන සිල්වත් පිළිසේ සමටත් මේ ස්ථානයේ සූදිකින් යමින් යමින් සිව්පතෙන් සංග්‍රහ කරන සමටත් අද මේ අවස්ථාවට සහභාගී වෙන්නේ සීලම අසුරු මවුරු දූදරු ඥාති මිත්‍ර හැම දෙනාටම මෙලොව වශයෙන් සකලාන්තරායේ සරුවෝ කද්දරයන් දුරු වේවා කබන පිවරග්ගානේ රත්නත්‍රේ සූවිති මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජතොර සතුරු ගිනිජල වශයෙන් සමියා උදා දීපත්ති වලකේවා කායික පීඩාදයක් නොවේ කායික මානසික සනසෙල්ලේ දලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දහාන්නේ යසීතුරෙන් ආහිවර්ණ සැප බල ප්‍රඥාවෙන් ධර්මඥානෙන් භාවනා ඥානෙන් කෙරෙහි සමෝධන ඕරණ සඳක්මෙන් දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා මිනිසත් සත්වර්ෂාධික කාලයක් බුදු සසුනේ පාරමී කුරා ගැනීමට පෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සතර ගමනේදීද භවයක් වාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. සිල්වත් ගුණවත් මනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් ඇතුව තෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිවේ සැනසේ පැමිණවදාළ අජරාමර සාංක ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමා නිවන් සෝ පිණිසම මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදා අත්ඤ්ඤාරේ චාරාමේ අභිවත්තා ච දේවතා අනුමෝදිත्वा නිමං පුඤ්ඤං රක්ඛන්තු ජන ශාසනං එස්සාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්මෙදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා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 ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන සත්‍තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ කුඤ්ඤ කම්මං ආසවස්සයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සීලේක සීතා ධර්ම ශ්‍රවණය කිරීමේ සිදු කරගත් කුසල් වලින් සමත ආයු රෝගී සම්පත් මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුද්දිමත් වේ දෙලෝ සුභසත සැලසේ සතු බෝධියෙන් අග්‍ර අමාමහ නිවන් සුව අත් වේවා කියන මෛත්‍රියෙන් සංඝ රත්නය ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු Thank you. ධර්මාන් ශාස්ත්‍රාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ